ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද අදත් මේ ඉරිදා උදේ අපි වාඩි වෙලා ඉන්නේ සිතිජ සංතාගාරයේ අපේ කතාබහ ආරම්භ කරන්න. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ අපි බොහොම දැඩි වල්ලගෙන තියෙන සමහර මායිම් දිහා බලන ඒවා පුළුවන් නම් විසුරවන්න පුපුරවන්න කරන සාකච්ඡාවක් මේ සිතිජ සංభాෂණේ. ඔබ දන්නවා මම සිතිජ සංభాෂණයට බොහෝ වෙලාවට මගේ මිතුරියක් ළඟ මිතුරියක් මිතුරෙක් කැඳවගෙන ඉනවා. ගිය පාර අපිත් එක වාඩිලා හිටියා ඔබට මතක ඇති හසිනි හපුතන්ත්‍රි විශේෂයෙන් හසිනිත් එක්ක අපි කතා කරමින් හිටියේ ජීවිතේ චාරිකාවක් වශයෙන් ගැඹුරු අර්ථයෙන් සංකේතාර්ථයෙන් ඒ අතරේ ඇත්ත වශයෙන් අපේ මේ ජීවිතේ මේ මේ අපි දැන් ජීවත් වෙනකොට අපේ අනන්‍යතාවය ආදී පරණ තීරුම් බීරුම් ඔක්කොම වෙනස් වෙමින් යනවා මේ අපේ චාරිකාවන විතරක් නෙමෙයි අපේ මේ විශාල අත්දැකීම් සමුදාය නිසා ලෝකෙත් එක්ක අපේ ගනුදෙනු පුළුල් වෙමින් පවතිනවා අපේ ලෝකෙ පුළුල් වෙමින් පවතින එක තමයි අපේ ඇත්ත ඉතින් හසිනිත් එක්ක අපි මේ වගේ සාකච්ඡා කරමින් හිටියේ හසිනී ගේ සංචාරක දේවලු අදත් හසිනේ යවාසනාවට අද සිටිජ සන්තාගාරයේ මා සමග වාඩිලා ඉන්න හසිනේ අයබෝන්. අයබෝන් සුනිල්. හසිනේ අපි මට හිතනවා ගිය පාර අපි කතා කරපු තැනකින්ම පටන් ගත්තොත් හොඳයි කියලා මොකද සමහර දේවල් තිබුණා තව සාකච්ඡාවෙන්ට කතා බහ කරගන්න ඕන දේවල්. අපි අවසන් කරේ ස්වීඩනයේ හසිනේගේ ජීවිතෙන් හසිනේ මේ ශාස්ත්‍රීය කරුණු හේතු නැත්නම් දින අධ්‍යාපන කරුණු සඳහා ස්වීඩනයට ගිහිල්ලා ඒ ජීවිතේ පටන් ගත්ත ගත්ත කාලේ. එතකොට එතනත් අපි යම් විදිහකට මේ සංස්කෘතික ජීවිතයට මේ ඇතුල් වීම සායකත වෙච්ච වෙන පරිමාණ ගැන කතාවක් පටන් ගනිමින් හිටියාසිනේ. කොහෙන් හරි එතනින් ආරම්භ කරන්න පුළුවන් අපිට අද දවස නැත්නම් පුළුවන් සුනිල් එක්ක කතා කරද්දී වෙලා යනවා දැනුනේ නැති හින්දා ගිය පාර කියන්න ගොඩක් දේවල් තිබිච්ච ඒවා මගේ හැරලා ගියා. ඉතින් මම හිතන්නේ අපි කතා කර කර හිටියේ ස්වීඩනයේ ජනතාව කොයිතරම් ඇතුළාන්තයෙන් හික්මීමක්ද කියන එක. දැන් අපි විශේෂයෙන් දැන් අපේ රටේ දැනටත් විශාල කතිකාවක් තියෙනවානේ මේ මිනිස්සු හික්මවන්න ගොඩක් නීති පනවන්න ඕනේ දණ්ඩ නීති සංග්‍රහයක් <laughs> ගේන්න හුඟක් වෙලාවට කතා කරමින් ඉන්නවානේ මොකෝ අපිට මිනිස්සු හදන්න හැදීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හරි පුදුම විදිහට අපිම අපි කියන්නේ මේක ඇතුලේ තියෙන ප්‍රශ්න තමයි එක පැත්තකින් අපි ලකුවට ආඩම්බර වෙනවා ඊටාම මේ ඉහළ ශික්ෂණයක් ඉක්මීමක් සහිත රටක් කියලා කියනවා අපි. මොකද අපි බෞද්ධ සම්ප්‍රදායනේ අපි අනිත් මිනිස්සුන්ට වඩා හරි මාරයි. අපි හරියම හික්මිච්ච මිනිස්සු කියලා අපි කියා ගන්නවා. අනිත් පැත්තෙන් අපි ඇත්ත ජීවිතේ බලනකොට කිසිම ඇත්තටම මේ කොවිඩ් දිනවල ඒක ඊටාම හොඳට පේන්න පටන් ගත්තා මේ මේ චාරයක් නැතුව දිවිල් අපිට නවතින්න බැරුව අපේ මිනිස්සු තැන් තැන්වල දුවනවා මේ මොන හරි කිව්වහම තමන්ගේ සිහි කල්පනාෙන් ජීවත් වෙන්න කියලා ඒක කරගන්න බැරි වෙනවා ඉතින් ඒ ගැටලු වලට මූණ පානවා අනතුරු වලට මූණ පානවා එහෙම ගැටලුවක් තියෙනවා මේ අපේ සිහි කල්පනාව නැති වෙච්ච වගේ එකක් ඒක අපේ සංස්කෘතියෙත් නෑ වගේ එක පේන්නේ නිකන් ඒ ඔව් දැන් මට දැන් ඔය කිව්ව ගමන් කියන්නේ මේ ඇත්තටම දැන් අපේ රට බෞද්ධයි කිව්වට මට හොඳම බෞද්ධව හම්බුනේ ස්වීඩනයේ. <laughs> මගේ මිතුරෙක් තමයි අනිවාර්යයෙන්ම. මටත් ඔක නිරන්තරයෙන් ওই අත්දැකීම ලැබෙනවා කියන්න හසිනේ. ඔවුන් ඇත්තටම බෞද්ධ දර්ශනය ඉතා ළඟින් ඇසුරු කරමින් මස් මාංශ පවණු කරන තත්ත්වයටපත් වෙලා තිනවා. නමුත් අර අපි කියන විදිහට නෙවෙයි. ඒක වෙන ඉතා වෙන තැනකින් එන දෙයක්. Uh, ඉතින් ඒ අර දැන් සුනිල් කියපු අර ශික්ෂණ ඇතුළාන්තයෙන් එන ශික්ෂණය මේ මිනිසුන්ට ඉතාම નિરાයාසයෙන් එනවා. ඒක මම හිතන අධ්‍යාපනයයි සංස්කෘතියයි තුලින් ඒගොල්ලන්ට ලැබෙන දෙයක්. දැන් මම තව උදාහරණයක් දෙන්න මම මම අර මේ කැමති අර එක තැනක් මගේ හේරේදී ගැන මට සැකෙන් මම කියනවාට ඒ උදාහරණයක් ගන්න පුළුවන්. ඊපාර සාකච්ඡාවේ මම කතා මතක් කරා අර ඩෙන්මාර්ක් වල මේ කොපන්හේගන් වලත් මිනිස්සු 150කට දැන් පාපදියෙන් යන්න පටන් අරන්. නේද? එතකොට එතකොට ඒකට හේතුව ඇත්ත වශයෙන්ම අභ්‍යන්තරික ගැඹුරු සදාචාරය හේතුවම පරිසරයේ පෘථුවිය. අපි පෘථුවියේ දරුවෝ අපේ පෘථුවියට බරක් නැතුව ජීවත් වෙන්න ඕන කියලා. එතකොට අර ලොකු ප්‍රශ්න දැන් මේ ඉන්ධන පිච්චීම පිළිබඳව ඒගොල්ලන් ලොකු අභ්‍යන්තරික ගැටලුවක් කියලා තියෙනවා. අපි කරන වැඩේ හරියද කියනවා. අපි මේ කරන වැඩෙන් මුළු ලෝකෙටම අනිත් මිනිසුන්ට පෘථුවියට ගහකොළට අපි විනාශයක් කරන්නේ නැද්ද කියලා මොනවා හරි ආශිර්වාදන කියන්න කියනවා. අනිවාර්යෙන්ම මට ඒ කතාව මේ කියන්න බොහොම ස්තුතියි අපව අවස්ථාව හදලා දුන්නට දැන් මගේ හොඳ මාසිකයකට ඉගෙනගත්ත විශ්වවිද්‍යාලේ හොඳ මිතුරෙක් හිටියා. දැන් අපි දෙන්නම ඇත්තටම ඉගෙන ගනිමින් හිටියේ. ඉතින් එතකොට අපිට වැඩිපුර සල්ලි තිබුණෙත් නැහැ ඒ කාලවල ඉගෙන ගන්න ඉදි සල්ලි කියන එක අඩු. ඉතින් යන්න තිබුණා ස්ටොක්හෝම් වලට යන්න තිබුණා. එතකොට අපිට තිබුණා තීරණයක් ගන්න කොයි විදිහටද යන්නේ කියලා. විකල්පයන් තිබුණා. එකක් තමයි ගුවන් දුම්රියෙන් යන්න පුළුවන් අනිත් එක ගුවනින් යන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට ගුවනින් යනකොට අපිට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බුණා. අඩු අඩුවක් ලාභයක් හම්බුණා. සහ ගුවනින් යන එක කාලය අතින් ගත්තත් ඉතාම ඉතාම ලේසියි. නමුත් මගේ මිතුරා තීරණය කරනවා නෑ අපි දුම්රියෙන් යමු. ඉතින් මං අහනවා ඇයි දුම්රියෙන් යන්නේ? එකක් සල්ලිත් වැඩියෙන් යනවා, කාලෙත් වැඩියෙන් යනවා. ඇයි ඔයා දුම්රියෙන් යන්නේ? දැන් මගේ මං හිතන විදිහට මේක බුද්ධිමත් තීරණයක් <laughs> නෙවෙයි. එයා කියනවා නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ මෙතන ගත්තාම මේ දෙකෙන් පරිසරයට වඩා මේ හිතවත් මේ දුම්රියෙන් ගමන් කරන එක. මගේ ජීවිතේ <laughs> පළවෙනි වතාවට මම මේ වගේ හිතන කියන්නේ තමාගේ තමාගේ මුදල් එක්ක ගනුදෙනු කරද්දී ඒක හරිය ලොකු දෙයක් හසින කියන්නේ මේ අත් වශයෙන් අර නව ආධ්‍යාත්මික මේ දෙයක් පිබිදීගෙන එන දෙයක් හසින කිව්වත් වගේ මට මතකයි මේ අපිට වඩා ඒගොල්ලෝ බෞද්ධයි කියලා. අත් වශයෙන් එකෙන් අදහස් වෙන්නේ මේ අර ආගම කියන අර්ථය නෙවෙයි. ඒ අගයුම් සහ වටිනාකම් පිළිබඳ දේ බෞද්ධ දර්ශනයටයි තේ සරලව චාම්බු ජීවත් වීම අනිතයට කරදරයක් නොකර ජීවත් වීම අනිත් සතුන්ට සතුට මේ මෛත්‍රියෙන් කරුණාවෙන් ජීවත් වීම ඒක අත් වශයෙන් පාරමිතා කරන්නේ මේ වගේ කතන්දර නෙන්නේ. අනිවාර්යයෙන්. අපි පයින් යවිදිනවද නැද්ද? දැන් මම මම දැන් හසින් තුංගා දේවල් කියන්න පුළුවන් මේ ඔය ඔය මේ මේ මේ හැම අත වශයෙන් හැම ස්කැන්ඩිනේවිය රටකම වගේ ඒ ද පාසල් පද්ධතිය එහෙම සකස් වෙලා තියෙන විදිහ දරුවා එක්ක පයින් යන්න ඕන ළඟ පාසලට නේද? එතකොට දරුවෝ වාහනවල යනවට කොහෙත්ම කැමති නැහැ. ඒකට හේතු ගොඩාක් තියෙනවා. ඒකත් ළමයට කරදරයක් කියන්නේ. එතකොට එක්ක පයින් යා ගන්න පුළුවන් වෙනවනේ. එතකොට අර අය එහෙම නැත්නම් අර පොඩි බයිසිකල් එක අර එහෙම යා ගන්න ළඟ පාත දුරකින් යන්න ඕන. මගේ මේ මිත්‍රෙක් ඉන්නවා ස්වීඩන් ස්වීඩන් වල මේ මේ ලාංකික මිතුරෙක් හොවා එක්සරන්ස් මේ සාකච්ඡාවට විජිත ගුණරත්න. ඉතින් විජිත මට ඔක උත්තරම තෝරලා බෙල්ල දුන්නා. ඔක කලාතුරකින් තමයි ළමයෙකුට කිලෝමීටර් එකමාරක් දෙකක් වගේ දුරක පාසල දුන්න. එහෙම වුණොත් ආණ්ඩුව දෙනවා වාහනයක් හැමෝම ගෙනියන්න. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන්නේ පයින් ඇවිදගෙන යන්න ඕන කියලා. දැන් ඒක කරන්න කොච්චර දේවල් සමාජයේ හිතලා තියෙන්න ඕනද කියන එකයි වැඩේ නේද? ඒ කියන්නේ ඔක්කොම සාධාරණ වෙන්නත් ඕන. හැම පාසලක්ම හොඳ මට්ටමේ තියෙන්න ඕන. ඒතර සමාජය සකස් වෙන්න එපා. එතකොට මේ මේ ආධ්‍යාත්මික සම්ප්‍රදායන් ගොඩනැගීමට අදාළ සමාජ පරිසරයකුත් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. ඒකට හේතුවක් තියෙනවා ඒක ඇත්තටම මේ වැදගත් හේතුවක්. ඒ ඒක වෙන්නේ ස්වීඩනයේ කියන සමාජයේ සමානාත්මතාවය කියන එක කටින් න්‍යායාත්මකව නෙවෙයි ප්‍රායෝගිකවම කරගත්ත නිසා. දැන් එතකොට ඉස්කෝල ගත්තොත් ලංකාවේ අපි දන්නවනේ ඉස්කෝලවල තියෙන ප්‍රශ්නේ කොළඹ පාසලකට යැවීමට මිනිස්සු කොච්චර පුරකනවා මොනවද කියන එක අනිවාර්යෙන් ඒ ඒ ඒ කිලෝමීටර් 25 30 40 ඉඳන් එන්නේ ඒ මොකද ඒ ඒතන සමානාත්මතාවයක් නැති නිසා ඒ පාසල් තමන් විශ්වාස කරන තමන්ගේ දරුවෝ හොඳ පාසලට අරින්න ඕනේ අරින්න ඕනේ කියන එක සාධාරණයි අනිවාර්යෙන් ඉතින් එතකොට අපි අපි හොඳටම දන්නවා අපි නිදහස් අධ්‍යාපනය කියලා කිව්වට ඒ අධ්‍යාපනයේ නිදහස් නැහැ බොහොම ඒක තුල විශාල අසමානත්වතාවයක් තියෙනවා කියන එක. ඒක යට තියෙන අපේම අසමානතාවයෙන් නිසා. ඒක වෙන අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ගැටලුව අපි බෙදාද බෙදිච්ච මිනිස්සු සමාජයක් ඇද. දැන් මේ ස්වීඩනයේ මට මේ ඒගොල්ලෝ සෝෂල් සෝෂල් ඩෙමොක්‍රසි කියලා තමයි අපි ඒකට කතා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කියලා තමයි. නමුත් අපි දන්න මේ ලංකාවේ අපි දන්න සෝෂලිසම් <laughs> කියන බ්‍රෑන්ඩ් එක කතා කරේම නැහැ. ඒක අවශ්‍යත් නැහැ ඒගොල්ලන්ට. <laughs> ඇත්තටම. ඉතින් මොකද මෙහි අපේ තියෙනවනේ වමේ කතිකාව. ඒ කතිකාවට එහෙ ඇහුන්නේ නමුත් ඒ කතිකාවේ අපි මෙහි ඉඳන් හීනමවන න්‍යායාත්මක පරම සමාදර්ශ <laughs> ඔක්කොම ටික ප්‍රායෝගිකව <laughs> ඒ සමාජය තුල මම දැක්කා ඔය වගේ පයින් ඇවිදන් යන එක. සහ අර කමියුනිටි ලිවිං කියන එක තව ලස්සන මේ ඒක මගේ ආපහු අම්මගේ මිතුරු මිතුරියොත් එක්ක අපි සෙනසුරාදා ඉඳලා නිතරම ගියා පොඩි කොමියුන් එකක් තිබුණා. ඒ කියන්නේ දැන් ස්වීඩනයේත් ඇත්තටම අර වෙන් වෙන්ව ජීවත් වීමේ ප්‍රශ්නය ඒගොල්ලෝ පිළි අරගෙන තිබුණා. ඒගොල්ලෝ ඒගොල්ලන් ප්‍රශ්න නැති රටක් නෙවෙයි ඇත්තටම. ඕරු කියන්න ඕනේ නේද? ස්වීඩනයේ විශාල ගැටලු ඒගොල්ලන්ට අදාළව තිබුණා. ගැටලු තිබුණා විශේෂයෙන් මානසික ආතතිය සහ තනිකම තනි බව පිළිබඳ විශාල ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒකට විසඳුම් හැටියට හැටියට ගෙන ආපු ක්‍රමයක් කියලා පස්සේ මම දන්නේ මම ඇත්තට ඒකට යනකොට ඒක ඒව ගැන ලොකු සහිතව නෙවෙයි තෙන්ට ගියේ අපි සෙන්සුරාදිද්ද අපි නිතරම ගියා ඒක ලොකු ෆාම් හවුස් එකක් අරගෙන පවුල් 3 4ක් එකට ඒ ෆාම් හවුස් එකේ අපි හැමදාම එතනට ගියේ මොකද සෙන්සුරාදට හොඳට කන්න බොන දාලා කට්ටිය සින්දු කියලා ඔතන බොහොම රසවත් මේ පරිසරයක් නිර්මාණය වෙන නිසා මගේ මිතුරු මිතුරියෝ දෙතුන් දෙනෙක් එක අපි හැමදාම ඔය කොමියුන් එකට යනවා. ඉතින් එතන ඇත්තටම මම දැක්කේ අර පස්සේ අර කියනකොට අර කිබුත් සනම්මන කියලා ඔය කියන ප්‍රජා ප්‍රජා ජීවිතේ පවුල් තුන හතරක් එකතු වෙලා ඒගොල්ලන්ගේ පොදු භූමියක් පොදු අවකාශයක් නිර්මාණය කරගන්නවා කරනවා. එතකොට ඒගොල්ලන්ගේ මේ ආදායමත් ඒගොල්ලෝ එකට දාගෙන බෙදාගන්නේ. දරුවෝ හදන්නේ බොහොම ඕල් එකට එකතු වෙලා එකිනෙකාට උදව් කරගන්න කිව්වා. එකිනෙකාට උදව්. එතකොට මේ මේ එතන හිටියා බොහොම තරුණ වියේ ජෝඩුවක් හිටියා ඒගොල්ලන්ට දරුවෝ නැහැ ඊට වඩා දරුවෝ තුන්දෙනෙක් හිටපු පවුලක් හිටියා ඉතින් අර අර අර දෙන්නෙන් දැන් අපිට දැන් දරුවෝ නැහැ මේ තුන්දෙනා ඉන්නවනේ හොඳටම මොකද ඒ තුන්දෙනාත් මේ ඒගොල්ලන්ට ඉන්න නිසා ඉතින් මං කල්පනා කරා මේ වගේ දෙයක් ලංකාවේ කවදාවත් වෙන්න පුළුවන්ද කියන එක. එකක් තමයි අපි බයයි. කවුද කියන එක. ඒ කියන්නේ දැන් තේමාද? තියෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මම ඔක ටිකක් ලියලා තියෙනවා හාසිනේ අර මගේ පුරේෂ්ම සම්පෙත් පොතෙන් අපි මේ කතා කරාට අපේ මේ මේ කියන්නේ අයිතිවාසිකම් පිළිබඳ අයිතීන් කියන දේවල් භූමිය හා සම්බන්ධ අයිතීන් අපි හැමදාම දැඩිව පෞද්ගලිකව තිබිලා තියෙනවා. පෞද්ගලිකයි තියෙන්නේ. අපේ බින් කෑල්ල මගේ කොටහා එහෙම කියලා දන්නවා. අපි මේක එකට වගේ වැඩ කරා වගේ පේනවනට මගේ කෑල්ල තියෙනවා. නමුත් යුරෝපයේ සහ වෙනත් රටවල පරිශනාත්මකවත් සහ තව තව ආකාරයේ මෙන්න මේ වැඩේ මේ ප්‍රජාවන් එකතු වෙලා එකට ජීවත් වෙමින් එක පොදු භූමියක වැඩ කිරීමේ ලොකු අත්දැකීමක් තියෙනවා. ඒ වගේ අර කොමියුනිටිස් නැත්නම් කොමියුන්ස් තියෙනවා. ඇත්ත වශයෙන්. ඉතින් ඒක ඒගොල්ලන් පටන් ගත්තා සමහර තැන්වලද ওই රොබර්ට් ඕන් කියලා මගේ විශේෂයෙන් කතා කරන්න කැමති රොබර්ට් ඕන් මේ ඒක අපි කිව්වට කමක් නැහැ කියලා. මොකද අපේ මමයා හුඟා දන්නේ දැති දෙයක් තියෙනවා. මේ මේයි පළවෙනිදා ওই පෑ අටේ වැඩ දිනේට ගිහිල්ලාชิcago වල අර හේ මාකට් එකේ වෙඩි දීපු කතාවක් තියෙන්නේ මේයි පළවෙනිදා. ඒතර පෑ අටේ වැඩ දිනේ. හුඟක් අය දන්නේ මේක ඉස්සලම මේ උද්ෘතයේ මේ අදහස ගෙනයි රොබර්ට් ඕන් කියන මානවවාදී. එයා අර පස්සේ යුටෝපියන් සෝෂලිස්ට් කියලා කියන හැබැයි අයිතම් විශාල ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි අයිතිකාරයෙක්. ධනවතෙක්. මෙයා තමයි කියන්නේ ඔන්න බලන්න මනුස්සයා එතකොට නෑ ඇයි මිනිස්සු මෙහෙම මැරෙන්න ඕන මේ කාලය මේ අපි වෙන විදිහකට හිතන්න ඕන අපිට ලැබිලා තියෙන පැවිසි අතර මෙන්න මේ තර්කය අහන්න ඕන කියන අපේ මම මේක අපිට පැවිසි අතරක් ලැබිලා තියෙනවා රොබර්ට් ඕන් කියනවා අපි ආයේ මොකටද මෙහාට ඔය වැඩ කරන්නද කණ්ඩද අපි ආයි අපි ආයි මිනිස්සු වෙන්නේ අපිට මේ සත්‍යතාව ලැබුණාට අපි මිනිස්සු නෙවෙයි ඒක උපය ගන්න ඕන අපි ඒතකොට අපේ පැය 24 අපි කැම් කිසි කාලයක් අපි මේ මනුෂ්‍යත්වයේ සඳහා සංස්කෘතික ගොඩනැගීම සඳහා මිනිස්සු වෙන්න අපි ඉගෙන කරගන්න ඕන පැයටක්වත් අඩු ගන්න දැන් තියෙන හැටියට ගන්න බෑ ඒතකොට පැය 16ක් විතර නම් ඒකෙන් පැය 8ක් ඔය වැඩ කරමු පැය 8ක් අපිට රිකවරි එකට ඕන පුනරුත්ථාපන කණ්ඩ බොන්න නිදා ගන්න ඕන එතකොට එයා කියන වැඩි මේකයි එතකොට ඒ කාලේ පැයට එල්ලුවේ අර වැඩේට සතුටු සිට වැඩේට. වැඩේට. එතකොට මේ මෙන්න මේ අදහසත් එක්ක ඊට පස්සේ ඔය පරිශාත්මක ඔය කොමියුනිටි ප්‍රමේයයම ගොඩ නගනවා. හැබැයි මේ සම්ප්‍රදාය එතනින් ආපු සම්ප්‍රදාය යුරෝපේ හැමතැනම තියෙනවා මේ. දැන් ඒ ඒ කතාවම ස්වීඩනයේ දැන් නීතිගත කරලා තියෙනවා මම හිතන්නේ. පළවෙනිම ලෝකේ පළවෙනි රටක් පැය 6කට පැය 5ක් විතර දැන් ඒගොල්ලෝ වැඩ කරනවා. දැන් දැන් පැය 5කට වගේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් එන්න එන්න අර මනුෂ්‍යයාගේ මේ වැඩේට බර වැඩියෙන් දානවා. ඒකේ තේරුම ඒගොල්ලෝ නිකන් ඉන්නවා කියන එක නෙවෙයි. ඒක නිර්මාණශීලී වැඩක් එතකොට. නේද? සමහරවිට ලොකු වැඩක් ඇත්ත වැඩි බවට පත් වෙනවා. දැන් ඔය අධ්‍යාපනික වටපිටාවක මම ඒ දවස්වල හුඟක්ම හිටපු නිසා මට ඒක අපහු වැළුවෙන් දැන් අපේ රටවල් වල ඉන්දියාව ලංකාව වගේ රටවල් වල මේ ප්‍රසිද්ධ ජනප්‍රිය විෂයන් වෙන්නේ හැමදෙස්සෙම මේ IT වෛද්‍ය වෘත්තිය ඒවා ඒ වගේ දේවල්. දැන් ස්වීඩනේ වගේ තැන් වලට ගියාම <laughs> මේ කලා ඉතිහාසය මානව විද්‍යාව. දැන් තව මම දෙයක් හසිනින් අහන්න අහන්න කැමති හස්නේ අහන්න කැමති ඒක මම කියන්නේ ශිෂ්ටලාන්තේ අපි දැනට තියන දෙකේම ඔය රටවල් ලොක්කගේම මේ දේශපාලනඥයා සමාජ ගහේ කොයි හරියද ඉන්නේ අනිත් <laughs> අපේ මේ කරටියෙන් ඉන්නවා නේද? අපි මොනවා ගත්තත් දේශපාලනඥ ප්‍රමුඛ කරටියේ වැදගත්ම කෙනා කාගේ හරි කේක් ප්‍රදර්ශනයක් තිබුණත් ගිහිල්ලා දේශපාලනඥ අඳගාගෙන ඉන්නේ. දැන් ඔය රටවල එහෙම ඒගොල්ලෝ පේන්නවත් නැහනේ. ඒගොල්ලෝ පේන්නවත් නැහැ. නේද? ඒගොල්ලෝ ඉන්නේ පේන්නේ ඉන්නේ රටේ අර කවුද මේ සමාජයේ සංස්කෘතික ජීවිතේ ගොඩ නගන මිනිස්සු නේද? දැන් ඕකට හොඳ එකක් තියෙනවා. එකක් තමයි මම ඉන්න කාලේ ස්වීඩනයේ ඉලෙක්ෂන් එකක් තිබුණා. මැතිවරණයක්. මේ දැන් මැතිවරණයක් ළඟ එන හින්දා මේක <laughs> කියන්න පුළුවන්. මොකද මේ දැන් මැතිවරණයේදී කිසිම සද්දයක් නැහැ. දැන් අපේ මැතිවරණය කියන්නේ විශාල සද්දයක් තියෙන කතන්දරයක් නේ. සද්දයක්වත් නැහැ. මම ඇත්තටම තාමත් මට පැහැදිලි නෑ මිනිස්සු කොහොමද තීරණය කරේ කොහෙන්ද මේක ගැන හොයාගත්තේ කියලා. මැතිවරණ දවසෙත් මට මතකයි මම ඉඳන් කියනවා හරි බෝරින් නේ ඔයගොල්ලෝ මැතිවරණ කියලා. මොකද මේ අපේ ඊට වඩා ඉතාල ඔව්. ඒගොල්ලෝ ප්‍රමුඛ දේ නෙවෙයි ජීවිතේ. මම කියන්නේ ඒක දේ යන්නේ ඒක ඒක සාමාන්‍ය දෙයක්. එදිනෙදා තීරණ ගැනීම ක්‍රියාදාමය සකස් කර ගැනීම වැඩක් නෙමෙයි මැතිවරණ කියන්නේ. නේද? ඊට වඩා වැදගත් ජීවිතය අර රොබෝට්ටෝන් කියන දෙන්න අපි ආවේ මෙහාට මොකටද කියන ප්‍රශ්නේ. බලන් ගියාම ඒගොල්ලෝ ඒ ඒ ඒ මැතිවරණේ ඊට ඓතිහාසික තීරණයකුත් අරගෙන තිබුණා. ඔව් ඔව් නේද? ඒගොල්ලෝ සීරියස් ඒගොල්ලෝ මේ කියන්නේ හරි බැරෑනෝ. ඒගොල්ලන්ගේ දේශපාලනික විඥානේ මේ අපි අපි දේශපාලනය කරනවා දේශපාලනික නැහැ. ඒක නෙවෙයි වෙලා තියෙන්නේ. නේද? අපේ ප්‍රශ්නේ. මේ මට වෙන ආදිසිමයක් ආවා මේ මැතිවරණේ කියන්නේ මේ නාලහැගොඩ. ඔහු මේ පෙරද ඔහුගේ පොතක් පළ වුණා. ඒ පොතේ තියෙන කොරෝනාහස කියලා කවියක්. මෙන්න කවිය. අර බලන්න අර බලන්න කොරෝනා අහසේ කුසගිනි බලා අතරේ 5000 විහඟුන් සරණ. ගිරවුන්දේ මිතුර ඈත ගොවිබිමකින් කරල් කපා තුඩගින් ගෙනෙන ගීජු ලිහින්යන්දේ රතගින් රතසින් අපේ කතිර සොයන අර මේ ඔබ දන්නවනේ 5000යි කතන්දරයක් දෙන්නේ. එතකොට මේක ඇත්ත වශයෙන්ම මනුෂ්‍යත්වයේ සඳහා වැඩක්ද නැත්නම් මේ වෙන වැඩක්ද මෙතන යන්නේ මේ ඇතිවරණය සඳහා යන කප්පංග වැඩි වගේ වැඩක්ද කියන කවියහන් මේ ඊයේ පෙරද ලියපු කවියක් සාමේ පළ වෙලා තියෙන. ඔන්න අපේ ඇතිවරණ. නේද මම ඒ කියන්නේ අර කලින් කියපු කතන්දරය තමයි සුනිල් මෙතන මට හිතෙන විදිහට තියෙන යටින් යටින් දුවන ප්‍රශ්නය. කියන්නේ අපේ ජීවිතය සකස් වෙලා තින්නේ පන්ති දූරාවලියකට නිසා අපේ මුළු ජීවිතේම අපි ගෙවන්නේ දේශපාලනඥයන්ුත් ඇතුළුව ඒ පන්ති අතික්‍රමණය කිරීමේ සහ උඩට නැගගැනීමේ විශාල අරගලයක දැන් ස්වීඩනයේට නගින්න තැනක් නැහැ හැමෝම එකයි ඉතින් ඒක තමයි ඒක බස් එකකට නගින්න ගියත් තේරෙනවා දැන් අපි උදාහරණයක් මම කාලයක් මෙහි ලංකාව වැඩ කරද්දී කෝචින් ඇගේ කාලයක් තිබුණා මට කෝච්චිය යා ගන්න බෑ. මොකෝ කෝච්චියට <laughs> නැග ගන්න බෑ. <laughs> මිනිස්සු පිස්සුවෙන් වගේ නැග ගන්නවා. දැන් එහෙදි බස් එකකට හරි කෝච්චියකට නගින්න ගියොත් එහෙම මා ගාවින් ඉන්න මනුස්සයා පස්සට ගිහිල්ලා ඔයාම කලින් නගින්න කියලා කියලා තමයි කියනවා. මට හරියට අත්දැකගෙන මම මෙච්චර ඔබ තරංගම ස්කන්ඩිනේවියන් එහෙම අත්දැකීම් නෑ නෝත් ස්විස්ලන්තයට කීප වාරයක් මට යන්න වුණා. ඉතින් මත් වශයෙන් පාරේ කතාව මම දැක්කා. ඒක හරිම පුදුමයි. අපිට පුදුමයි. හුඟක් වෙලාවට මෙහෙම මල්සන්දේක වාහන දෙයක් හම්බුනහම ඒක වෙන ප්‍රශ්නයක් නැත්නම් හැමදෙස්සම එක්කෙනෙක් කැමති අනිත් එක්කනට ඉඩ දෙන්න. ඒක සමහරට සැලියුට් එකකුත් ගන්න හිනාත් වෙලා බොහොම ප්‍රසන්නව අනිත් එක්කනට ඉඩ දීම තමන්ගේ මේ තමන් කළ යුතු දෙයක් වගේ තියෙන. ඒක තරංගයක් කොහෙත්ම දකින්න නෑ අනිත් මනස. තරංගේ නැතිවීමෙන් තමයි සම්පත් සමානව බෙදා යෑමෙන් ගීමින් තමයි ඒක වෙන්නේ. ඒකම විතරක් නෙමෙයි. ඊට පස්සේ ඒගොල්ලොත් එක තියෙන විශාල සංස්කෘතික හැදියා. ඒක ඉතා විශේෂයි කියලා මට හිතෙන දැන් අපි අර අද අපි හුඟක් කතා කරනවා ග්‍රේටා තන්බර්ග් ස්වීඩන් ජාතික දැරිවියක් ඇය තමයි දැන් අද මම හිතන්නේ යුරෝපයේ පරිසර ප්‍රශ්නේ ඉතාම ලොකු කාර්යභාරයක් ඉටු කරන ඉස්සරහින් ඉන්න එකක්. ඉතින් මට හුඟ දෙනෙක් මේක ගැන කතා කරන ග්‍රේටා ගැන කතා කරනද මට කිසිම පුදුමයක් නැහැ. මොකද ඒක එන්නේ කොහොමද කියන පුදුමන්නේ මොකෝ මේ මිනිස්සු තුල ඒක තිබුණා. දැන් උදාහරණ වශයෙන් ඒ සංවේදීතාවය මට බටහිර අන්නට රටවල් වල මම හුඟක්වත් දැක්කේ නැති වෙනුත් තියෙනවා. ඔය ඔය කලාපය තමයි අත්ත. ඔය කලාපයට අයිති විශේෂම ඊට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගැඹුරු කතන්දර. ඒක පිටිපස්සේ තියෙනවා මේ ලොකු සංස්කෘතික ක්‍රියාදාමයක් ඒක මේ අර සොයාය මේ කියන්නේ සංස්කෘතික ගොඩ ඒක අපිට දිගට අත්පසින් කතා කරන්න ඕන දෙයක් තියෙන්නේ මේ ආධ්‍යාත්මික සංස්කෘතික සොයායෑමක ප්‍රතිඵලයක් ඒ දේශපාලනික අදහසොත් එන්නේ දැන් ඔය ඩෙන්මාර්ක් වල මේ ඔය ඩෙන්මාර්ක් වලින් පටන් අරගෙන යන මේ අර හයි ෆෝක් ස්කූල් සිස්ටම් එක ෆෝක් හයි ස්කූල් සිස්ටම් එක වගේ මිනිස්සු විඥානය දිනු කරන අර අර අර දුරාවලිය කඩලා හිමින් සැරේ මිනිස්සු මිනිස් බවට සාමාන්‍ය මිනිස් බවට පත් කිරීමේ ක්‍රියාදාමයක ඒගොල්ලෝ ගියා. දැන් අපේ තාම මෙහෙම දෙයක් තියෙනවානේ අසින එක වෙනව කතා කරන්න අපිට අද වෙලා නැහැ. අපේ තාම තද්ද විශ්වාසයක් තියෙන මේ ක්‍රමය පෙරලන්න ඕන. ඒ පෙරලීම ලොකු ගැටුමකින් ඝට්ටනයක් විප්ලවයක් සිද්ධ වෙන්න ඕන. මේක නැත්තම් මේ ධනේශ්වර ක්‍රමය පෙරලන්න බෑ. දැන් මේ රටවල් හිතලා තියෙන්නේ එහෙම නෙවෙයි. ඒකයි වැඩේ. දැන් හුඟා කරන්නේ මේක ඇත්ත වශයෙන් න්‍යායිකව අහන්න පුළුවන් ප්‍රශ්නයක්. දැන් මේ සමාජ වාදය කියන කෙන්නේ ධනේශ්වර ක්‍රමයේ පෙරළලා විප්ලවයෙන් කියලා අපි විශ්වාසයක් තියෙනවා. දැන් මම හුඟක් කරලා සරලව අහන ගැටලුවක් තියෙනවා. මේ ධනේශ් ධනවාදී ආවේ මේ වැඩවසම් ක්‍රමයේ පෙරළලා විප්ලවයෙන්. ඒකල ඉපන්නේ ඒ ප්‍රංශ විප්ලවයෙන්. ප්‍රංශ විප්ලවය වෙන්න කලින් ධනේශ්වර ක්‍රමයේ ඔක්කොම දේවල් හැදිලා තිබුණේ. ඒ සම්බන්ධකම් ඇවිල්ලා, ඒ කලාපේ ගොඩනැගිලා, ධනේශ්වර ආර්ථිකේ ගොඩනැගිලා ඔක්කොම වෙලා තිබුණා. ඒකට දේශපාලන බලය විතරයි නැතිවලා තිබුණේ. ඒක එක දෙක ඔය ස්කැන්ඩිනේවිය රටවල අනිත් රටවල් එහෙම ප්‍රංශෙක්ල වගේ දේවල් වුණේ නැහැනේ. කලන්දිවත් වුණේ. එතකොට මේ මේ මේ මේ දේශපාලන පෙරලිය වුණා. උනේ මෙහෙම ලේහ ගැලන ගත්තන එක නෙවෙයි. ඒ කියන්නේ අර මේ වැඩවසම් ගර්භය ඇතුලේ ධනේශ්වර සම්බන්තා ඇති වෙලායි මුළු කතන්දරේ හැදුනහම අර පරණ ක්‍රමය යල්පනින්ද පටන් ගන්නවා. මිනිස්සුම වෙන දෙයක් ඉල්ලනවා. දැන් මේ ස්කැන්ඩිනේවියන් රටවල අර පරණ අර්ථයෙන් ධනේශ ක්‍රම යල්කන්න ඉවරයි. අනිවාර්යයෙන්. නේද? ඒ වෙනුවට වෙන සම්බන්ධකම් ඇති වෙන අපි තමයි බෝඩ් ගහලා නැහැ මේ සමාජවාදී අරගෙන ඒක මොකද මේ පරණ අර්ථයෙන් එහෙම ගහන්නත් බෑ. ඊට වඩා ඒගොල්ලෝ සංකීර්ණයි දියුණුයි. තා ඒක වෙනස මට හොඳට දැනෙනවා මොකද දැන් ඒ ඒ අනිත් එක ඒ දේවල් මේ අපි ලොකුවට කතා කරන ඥානාත්මක කරුණවල වෙනස තියෙන අපේ චූටි චූටි හැසිරීම් හා චර්යාවන් එක්ක. දැන් උදාහරණ වශයෙන් මට මතකයි මම ඇමරිකාවේ කාලයක් ගිහිල්ලා ඉගෙන ගන්න කොට මම දකිනවා දැන් ඇමරිකාවේ තියලා තියෙන විශේෂ මේ පාරිසරික කතා නිසා දාන විදිහ. විශ්වවිද්‍යාලවල කුණු දාන්න බෙදලා තියෙනවා. මේකට ප්ලාස්ටික් දාන මේකට අනිත් දාන්න. නමුත් කවුරුවත් ඒක දාන්නේ නැහැ. හැමෝම ඒක ඔහේ මේ කරලා මම කියන්නේ මේ ඇමරිකාවේ. නමුත් මම ඒක බලන සහ මම එක ළමයෙක්ව දකිනවා ගිහිල්ලා ඇත්තටම තමයි කාපු එක අර දාගෙන ඒකේ ප්ලාස්ටික් එක ප්ලාස්ටික් එකටයි ඉඳුල් ටික ඉඳුල් ටිකටයි එහෙම වෙනම දානවා මම බලාගෙන ඉඳලා ඇහුවා ඔයා ස්කැන්ඩිනේවියන් රටකින් නේද කියලා ඕ කියලා hina වුණා <laughs> කියලා මේ ඩෙන්මාර්ක් ගාඩිනාම ඉතින් ඒ වගේ හරි හසිනේ හරි සතුටුයි මේ අපේ සාකච්ඡාව කෙලවර කරන්න වෙලා තියෙන අදත් කාලේ ගිහිල්ලා අදත් ස්තුතිවන්ත වෙනවා මලින්ත දේශප්‍රියට අපිට තාක්ෂණික සහයෝගය දුන්නට හිතවතුනි අපි නැවත හම්බ වෙනතුරු අපි ඔබට ආයුබෝවන් කියනවා සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක